දෙකෙන් පාසෙන් යාමට මතක ඇති සත්‍යයේ දුක්ඛයේ දුක්ඛෝ නියමද පණිතේ මත ධම්මයේ උපසවාපේ උපසවාපේ සංඝමතට දක්වමු එවගේ සංඝාසාරයේ නියම නිමසනක දකින්නට හැකියාව ඇති දක්ෂ භාවයන් වලින් දුක්ඛයට ඒ උතුම් ඒ සිත්ය සාසන ප්‍රතිපදින කරනවා කියලා ප්‍රකාශ කරනවා කියනක මෙයාට හිතෙනවා. ඒක මොනවාද පොතේ සත්‍යස්ථාන කියන ස්ථාන මැද දක්ෂභාවය ගැන කතා කරන්නේ. උපයෝගනා සමාන සංග්‍රහය වෙනන්නේ ඒකේ ස්කන්ධය පිළිබඳව ආකාර හත හතරක් දැක්වෙනවා. ඒ අතරින් දක්ෂ භාවය ලබා ගන්න ආකාරය ගැන ප්‍රකාශ කරේ. මේ ස්කන්ධ ස්කන්ධ සමුදේ ස්කන්ධ නිරෝධේ ස්කන්ධ නිරෝධාමයේ පටබදාව. ඒ ස්කන්ධයන් ගැන ලැබෙන ආස්වාදයේ ආදී සංස්කාර. ඒ වගේ අස්ථාපිත සංස්කාරය ආස්වාදයේ ආදී නිරෝධය. ඒ සාධේ යන දෙන්නේ සුවිත පරික්ෂණ කරන ඒවද පරිච්ඡේද සම ආකාරයේ සමානම දෙමතන සාධාරණව බලනවා වෙනකල් ඒකේ පරිච්ඡේදයට සාමාන්‍ය සරල අදහසක් ಸಕಾಂತ ವ್ಯಕ್ತಿಯನ್ನು ಬಿಟ್ಟುಕೊಳ್ತೀವಿ ಇಲ್ಲಿ ಬಯಸ್ತಿರುವುದು ಕೃಷ್ಣನ ಬಿಟ್ಟು ಆಚಾರ್ಯ ಆಚಾರ್ಯಕ್ಕೆ ಅನುವಲ್ ದೇವತೆಗಳ ಸಹ ದಾಖಲಾಗಿರುವ ಪ್ರಾಚೀನ ದಾಕ್ಷಣ ಬಹಳಷ್ಟು ಉಪಪಾದಿಸುತ್ತಿದೆ ಆಯತನಕ್ಕೆ ಉಪಪಾದಿಸುತ್ತಿದೆ ಪವಿತ್ರ ಸಮಸ್ಪಾದಕ್ಕೆ ಉಪಪಾದಿಸುತ್ತಿದೆ ಏಕಾದುನ್ನಾಪಾದಕ್ಕೆ ಉಪಪಾದಿಸುವುದು ಬಹಳಷ್ಟು ಉಪಪಾದಿಸುತ್ತಿದೆ ಜಹಾಜು ವಸ್ತುವಿನ ಮೇಲೆ ಸಮಸತ್ಪಾದ ಭಾವವನ್ನು ආයතන වශයෙන් සාකච්ඡා ආයතන සෝම පරිච්ඡේදයේ ආයතන වශයෙන් විමසන වෙනසා බලනවා. ඒ වගේම පටිච්ච සමුප්පාද සෝම පරිච්ඡේදයේ හේතුඵල ධර්මතාවයන් වශයෙන් විමසනවා බලනවා. කොට මේ කර්ම ගණනට ප්‍රකාශ කරන දහස සෝම පරිච්ඡේදයේ දහස වශයෙන් දක්වනවා. ඒ දහස වශයෙන් දක්වන කොට වෙනදාකාර දහතු දහතු කියන වචන විස්තර කරනවා. ඒ දුක්ඛ කතාව. සංස්කන්ධය හා සම්බන්ධව දහස් කොටස් කියන්නේ රූප සංස්කන්ධය හා සම්බන්ධව දහස් කොටස් පහකටම පඨවි ධාතුව, පොදහතු, තේජෝ ධාතුව, වායෝ ධාතුව, ආකාශ ධාතුව මේ දහස් පහට අමතරව විඥාන ධාතුව කියන සංකල්පය කොට දහස් පහක්. මේ දහස් පහක් පස්සේ ඉන්නේ දහස් දෝෂ පරිසර දෙකකට සත්ත්වඥාන ධාතු සෝතන ධාතු සෝතන ඥාන ධාතු භාවන ධාතු භාවන ඥාන ධාතු ජීවා ධාතු ජීවා ඥාන ධාතු කාය ධාතු කාය ඥාන ධාතු මනෝ ධාතු මනෝ ඥාන ධාතු කියන ධාතු දොළහක් වෙන මේ සංකප්පංග දෝෂය දක්වන්න පුළුවන් ඒ ධාතු දොළහ හතරම සංගත භූප සංග සංදාගේ වශයෙන් අරමුණ අනුවන්නට ඕනේ දක්වන විදර්ශනා නාම ධර්ම පාරිම සමස්තය අරමුණ කරන කරගෙන මේක තමයි 18ක් වශයෙන් දක්වන්නට පුළුවන්. සත්‍ය දවසේ රූප දවසේ දක්වන නාම ඇතුළු වන කොටස් තමයි. ඒක ධාතු පද්ද ධාතු සෝතන ධාතු කරන කන පිළිබඳ කොටස් තමයි. ඒ වගේම මේ දේවල් කොටස් තමයි වුණාට පස්සේ මේ වගේ දහස් දහසක් කාම ධාතු, ස්කන්ධ ධාතු, විඤ්ඤාණ ධාතු, අනිසා ධාතු, අනිවිදා කාම ධාතු විස්තර කරන ආකාරය. ඒගොල්ලෝ දීපේ ක්‍රියාකල කාමයට බලාපොරොත්තු වෙනවා. අසන්න කතා කරන්නේ පංචස්කන්ධය. අද අදාපිනේ කතා කරන්නේ පංචස්කන්ධයේ ධාතු කොටස් හයක් වශයෙන් ලැබෙන ආකාරය. අකලියා පොතේ ගෝවාය අපස්සේ. මේ නමුත් කොපමණ මේකට කරුණු කියලා දීලා තියෙනවා. ඒක නිසා මුලින් කරුණු කියන්නේ අවශ්‍ය කරන කෙනෙක්. ඒ පස්කන්ධය කියන්නේ මේ දවස් සමූහයක එකතුවක්. මේ දවස් අතරේ විසමතරව අපස්සම හතරයි. ඒක සම්බන්ධ පුරවන්තම කියනවා මේ රූපස්කන්ධය දෙක බලනවා. ඒකවරම මේ රූපස්කන්ධය කියන සෑම රූප කොටසකම කියනවා. මේ පටවි දහතු මේ ආසෝ දහතු මේකේ දේව දහතු මේකේ වායු දහතු මේකේ ආකාශ දහතු මේකේ ලා. ඒ වගේ දකින්නට ඒකෝට මෙන්න මේ බලබලා දීර්ඝාසන මහානාථිනම කරන්න අවශ්‍ය වෙනවා වෙනසක්. එනිසා මේ සම්බන්ධව බලනා කළ නිසා සමාන සමාන ජීවිතේ සමාජය කරනාට පස්සේ උපස්කන්ධයක බලලා ඒක කියන පටවිය දහස මේ කියන මුළු උපස්කන්ධයම කියන පටවිය දහස මේ කියන දක්වන. ඒ ආපෝ දහස මේ අනිත්‍යය වල ආසස් දහස මේ කියන විනාශයෙන් දක්වනවා. රකින්න දුවාමනා සත්‍යයේ දහස් කොට පහ පස්සක්තරට සිටින අයින් කරනවා. ඒක සතේ දහස් වෙන දෙයක් ආපෝදහස් වෙන දෙයක් ඒ දහස් වෙන දෙයක් වායු දහස් සමගය ආකාශ දහස් සමගය ගන්නවා. ඒ ධර්ම පහ ආත්ම දහස් කොට විශ්වයේ නමදාන පස්සේ දහස් කොටස් පමණ නොකෙනවා. ඒක ශූන්‍ය භාවයකට පස්සේ. මේක පස්සේ කියන්නේ විඥාන ධාතුව. ඒ ධාතු බඹ සෝචලයෙන් වර්තන සම්බන්ධතාවය වශයෙන් මේ විදිහට මේ දහස් කොටස් වෙන කලාට පස්සේ අත්‍යවශ්‍යම විඥානන් විය අවශ්‍යයි. ඒ දහස් කොටස් පාදක යම් කියනට පස්සේ ඇතිවන්නේ විඥාන ධාතුව පමණක්. ඒක පමණක් ඒක නාමයෙන් කරනවා. ඒකෝට මේ විඥාන ධාතුව මට බාධාවක් සාමාන්‍ය වෙනවා. පංචස්කන්ධ කතාවේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන සංකේතෝ විඥාන ස්කන්ධේ සමනක් නේද. මෙතන විඥාන දාපුතේකට වේදනා ස්කන්ධ සතර සංඥා ස්කන්ධ සතර සංස්කාර ස්කන්ධ සතර විඥාන ස්කන්ධේ තමයි. ඒකෝට නාම ධර්ම හතරම මෙතන විඥාන ස්කන්ධයට ඇතුළත් වෙනවා. ඒක නිසා ආය රූප ස්කන්ධ දෙක බලන විට ඒවා පටේ ධාතු ආකෝණ කතාවන වශයෙන් වෙන වෙන කරලා දක්නේට සමන්ත දක්නට බලන්නට සත්‍යයට දෙන්න කරන මෙතන දෙවියන්ම සම්දේ ප්‍රාත්මක වීම වෙන කාර්යයේ තියෙන බලලා මම කටුන්ද මතේ කියලා සිතාතේ මායේ දක්වන්නේ මම සම්දේ කරන දෙවියන්ම සාපේ ඊට පස්සේ පටන් ඉඳහතුන වෙනම දෙයක් වෙනම දහතේ තමයි ආපෝදාන්තෝ කියලා වෙනම කොටස දක්වන්නේ අපේ නම අපේ නම සම්දේ කරන ඒක දකිනකොටත් මෙතන තියෙන නාම රූප ධර්මතා දෙක වෙනස්යෙන් දකින්න පුළුවන් පස්සේ ඉඳලා. ඒකට ධාතුමය මේ ආකාරයෙන් පැහැදිලිවත් වෙන දැකලා අනිකලොත් තියෙන සිත සම්පූර්ණ ශූන්‍යතාවයකට පත් වෙනවා. ධාතු වල පටවියාදී මූල රූප ධාතු වල ඒ මුත් සංයම දැනුම ඕනෙන් සංයම වම්බගේ කියලා දැනුම ඕනෙ. මේ පරිච්ඡේදය බුද්ධ මෙතන වලින් වශයෙන් දැනෙන දෘෂ්ටියෙන් ගැනීම කියන ආදී කර්ම සියල්ලම සිත්යෙන් පවස්නා නාම ධර්ම කර්ම නාම ධර්ම තුලා ඒ වගේම කරකටවා. එනිසා විඥාන ධාතුව හරියට අවබෝධ කරගත්තොත් මේ විඥාන ධාතුවේ ස්වභාවය ඇතිවෙන කියන කියන්නේ ඇතිවෙනවා පවතිනවා නැතිවෙනවා ඒක හැම ප්‍රශ්නයක්ම වෙනස් පවතිනවා නැතිවෙනවා. මේ විදිහට ඇතිවෙන කරතිනේ නැතිවෙන යනවා. ඉතින් මේකට අන්න සෙල්ලෙන් සිදුවන මේ විඥාන ධාතුවේ ක්‍රියාදාමයේ හරියට අවබෝධ සමාන්ත සංහයතුලෝ තෝරන්නේ තෝරන කෙනෙක් කියන්නේ තෝරන මේ සත්‍යය කියලා ආත්ම කියලා මනස කියලා බලයට ඉතිරියක් පුරවන්නේ කොහොමද කියන්නේ නැති දෙනා නම් වේදනාව සම්මයක කියන්නේ කල්පනා මේ විදිහට අවබෝධ වෙනකොට සමහරවිට පුළුවන් තමයි අනාත්ම සංයාව සැකසෙන්නේ දකින්නට මේ දහස් සෝ උපපරිච්ඡේද දහස් වශයෙන් මේ සාධකන අවස්ථාවේ ආයතනික උපකල්පක දෙකක් ආයතන ලක්ෂණ යනවා. ආයතන කියන වචනේ මොනවද කරන්නේ අපි ඉස්සරහට කියනවා. දැන් නම් තමයි සඳහන් කරන්නේ. අපකමනාසේ දිනසල්ගේ මනසේ ප්‍රකාශන කරන්නේ කියන්නේ එන්දියා කරන අපිට හකට කප්පකනක සෝතාදු වශයෙන් පාළුව කතා කරනවා. ඒ දක්ෂෝත බහන විමවා පාරේ මොකද දාන කියන වචනේ එකපට පාඩකක්. සම්පූර්ණ සංස්කාරයන් සංස්කාරයන් තුළ මෙතන සත්‍යයේ කුණ්ඩලයේ නැති බව දැකීමයි ආයතන වශයෙන් පරිසරණය වෙන සිතා දැකීමට සිදුවන අදහස් වශයෙන් බැලීමේ සිදුවන ක්‍රියාදා ප්‍රතිඵල ඒකයි. බාහිර මනසෝන්තේ දක්වලා තියෙන සත්‍ය හසුරවන දුක්ඛ පස්ස පස්ස ආයතන දක්වනවා.

සංඛාදේ කියන්නේ මොකක්ද? මොනවද සංඛාදේ කියන්නේ මොකක්ද? සංඛාදේ කියන්නේ මොකයි? ගමනාතේ නිවාස පාස මනාස කියන්නේ මොකයි කියලා පැහැදිලිව දකින්නට පුළුවන් නම් ඒ දක්වාට පසුව මේ ආයතන කය ඉස්නාදාමයේ හැර මෙතන මොකක්ද කියන්නේ කියලා අපිට බලන්න පුළුවන්. ඒක බලන්න පුළුවන් වෙනකොට අපිට කියනවා මෙතන මානසික ක්‍රියාදාමයක් පමණයි කියන්නේ. මම සත්‍යයක් කියන්නට ආත්මයක් කියන කිසිම දෙයක් නෙමෙයි. සාමාන්‍ය කියන්නේ කිසිවක් නෙමෙයි. ඒ අවබෝධය අපිට ගන්නට පුළුවන්. මේ අවබෝධය තමයි සමාන දර්ශනය තුළ. ඒ සෑම එකක් තුළම අනන්ත දර්ශනය බුදුහාමුදුරුවෝ මතක කරලා පෙන්වන ගන්නට අදහස් නැහැ. මොකද මේ ලැබෙන්නේ අනන්ත දර්ශනය පෙන්වන්නේ. ඒක නිසා කරන්නට බලනවා. දැනටත් තේරුම් සමාන ස්වරූපයෙන් අභියෝග දෙකකට යන සෑම මාර්ග පලස්සඳම අනන්ත වශයෙන් අත්වස්තුයි. එතකොට සක්හා සම්පූර්ණයකට හැබැයිස ගෝප දෙකක සම්පූර්ණයක් තියෙනවා. ඒ නිසා පහළ වෙන නාම ධර්ම ගැනීම සිදු වන්නතෝරේ. එතකොට සම්මත නැහැ කියන නිශ්චිතමයේ සක්හා සම්පූර්ණ බවට පත් වෙනවා. සාමාන්‍යයෙන් බවට පත් කරන්නේ ඇහැ තිබු පමණයි. සමතුලිතලා රූපකේන්දා රූපකේන්දා දෙන්නක් තියෙන වෙනම වෙනස් සිදුවීම් නේදුව ජනන වාස්යෙන්ම නවතන කොටස් සංස්කාරයන් වලට පස්සන්නේ ඒක අනිවාර්යයෙන්ම දකිනකට රූපයේ තියෙන සංයාවක් ඇතිවෙන්නේ සංයාවකට පස්සෙ පහළ වෙන වෙනස් සිදුවීම් ඇතිවෙන්නේ සංස්කාරයේ බවට පරිවර්තනය විද්‍යාව සේවාව කියන සම්බන්ධයෙන් ආසාව කියන දාගෙනට අදාළ ආයතන වල නිරෝධය දකින්නට එකක් සම්පූර්ණ දෙකක් උපසංයෝජනයෙන් දෙකක් ආදීවකින් දෙකක් පාඩම ගාන දක්වා තියෙනවා. ඒකත් නිරුක්තව මොක සංයාව කියන දේවල් අපාදයෙන් දෙන්නට තියෙන බලව ගොඩක්. ඒකත් ඒ නිසා ආයතන කියලා හැදෙන්න පමණක් නෙවෙයි සංසාර සම්බන්ධ වෙන සියලුම නාම ධර්ම අයිතිය. මතවත් වෙන කතා කරනකොට අපිට ඒවා සම්බන්ධව මුලිකවම වශයෙන් දකින්නත් පුළුවන්. ඒක ආයතන වශයෙන් බලනකොට ඊට වඩා පහසක් වෙන දකින්න පුළුවන් මෙතන සම්බන්ධව එනතියනවා රූපබද්ධව යන්නට කියන රූප තියෙනවා. ඒක නිසා පහළ වෙන වෙනස් වෙන බාන්න පුළුවන්. මෙන්න ඇහැයි රූපේ දෙකේම නිසා ඇති වෙන චක්කුඥානය කියන කාර්යය තමයි චක්කු සම්පස්සේ. අනාගතයේ සත්‍යනාමයේ පදතරමක් සම්බන්ධයි. ඒකේ මේක සම්පූර්ණ පස්සේ සාපහලන නාම තමයි කියනවා අපේ මොකක්ද ඒක කියනවා සත්‍ය සංස්කාරය එතකොට කන නිසා අනක සමදේ කියන නිසා සෝත විඥානය තමයි සෝත සංස්කාරයෙන් පහළ වෙනවා. ඒ කියන්නේ ඒ සෝත සංස්කාරයේ නිසා නාමයන් නාම ධර්ම පහළ වෙනවා. ඒ නිසා සෝත සංස්කාරය කියනවා. මේ විදිහට නියමිත අරමුණු හමුවලා ඒ අරමුණු නිසා කරුණු මනසින් හඳුනා ගැනීම ආදී හඳුනා ගැනීම සංඥා සංඥා ආදී කියලා ඒක පිළිබඳ වේදනා සංස්කාර ආදී ධර්මයන් කියනවා තමයි මේ ආයතන පරිවර්තනය. ඒ නිසා මේ බාහිර ආයතන සංඥා සංගමන භාවනාවක් කියනවා. අන්තර්ගත දහතේ හරයි ආයතනයි බාහිර ආයතනයි ආයතන දෙකක් පස්සේ අන්තර්ගත කරන ආයතනයේ නිතරම බාහිර අනාත්මයෙන් සම්බන්ධ කියලා දෙන දක්වලා තියෙනවා. අවිතක අනාත්ම සංඥාව වෙනම කියනකොට දිනවන්න සූත්‍රය වෙන සූත්‍රවල අනාත්ම සංඥාව කියනකොට අතමෝනතරලන් දාගත්තම ඒකදී කියන්නේ දක්වනකට පස්සපදල පස්සට ආදී වශයෙන් දක්වලා සම්බුද්ධ යනතාවය සංඥා දක්වනවා. නැත්නම් දක්වන මනස වූ කාලකෝපාරසතෝ තනන්තා සද්ධානතා අතනන්තා සංකානත්තා ජීවානත්තා රසානත්තා කාමනත්තා පොත්සම්බානත්තා මනෝනත්තා ධම්මානත්තා ඉතිනේ පොත්සක්කෝ අධ්‍යාත්මික භාවයේස ආසනයේස වනස්ථානපත්ති මේකෝ අධ්‍යාන අධ්‍යාත්මික සමාන සම්පත සමාන සතු කියලා අදහස් සම්මුතියේ කියන කතා කරන්නේ අපරාධයේ තමා ඉතින් ආයතන සහ බාහිර ආයතන කියන ආයතන දෙකක් බ්‍රහ්මාන දෙන බ්‍රහ්මාන ආත්මයෙන් දැකෙන කෙනෙක්ට සෝන්තන බාහිර දැකක බාහිර ආදෝල තන සංකල්පයෙන් කියන කෙනාට ඒක සම්ප්‍රඥාන කියන කොටස් තුළම අරගෙන බලයක සිතාවක් නැතිවට සම්බන්ධ කරනවා සහය කියන්නේ කියන දේවල්යක් ඒක ආතන බහිද පස්සන්න කරන අනිවාර්යයෙන්ම රූපයක් නොදෙන්න ඕන. සම්මා ආයත තුළින් සත්‍ය සංකප්පාදන සත්‍යාසන ප්‍රමාණයක් දක්වනවා. එතකොට මේ ලෝකයේ තියෙන යාන්ත්‍ර ප්‍රස්තාන විද්‍යාඥයන් සත්‍යම දේශන ගන්න කනෝල ප්‍රකාශන ලෝකාන්තික වංගේ නරකේ ලෝකාන්තික නැරෙන හැමදාම ගන්න කවදාවත් කියන්නේ නැහැ. මේ වාගේ කවරකට පස්තම ගුණයේ ගොඩ දවසක් හරි දෙකක් හරි තමයි. මේ අපේ ගුණාට කෙටුනේ ලෝකයක් ඇතිවෙන දෙයක් අත්පුතම් සත්‍යයට ඉන්න අදවන්න තොරතුරු ලැබෙනවා. ඒකෙන් මේ අත්පුතම් පස්තාරේ කියන එක නම් කිසිකෙනෙක් හිතනවා නම් මම මේ මොනවා නැත්නම් මම මේ දකින්නේ මේ මේ දෙවියන් කියලා යම් කිසි කෙනෙක් දානය කරනවා නම් මොන්නේ සංස්කෘතියේ නිරුද්ධයෙන් බැසීමෙන් මෙතන මනෝමය කියලා ගන්නට කිසිවක් නැහැ කියන කර්ම සාධකවම අත්දකින්න පුළුවන්. ඒක නිසා ඒක කියන දෙකේ එකකට සත්‍ය සම්පස්සාරයෙන් කියන අපේ ජීවිතවල මේ සත්‍ය සම්පස්සාරයෙන් මම කියන අපි ගන්නවනම් ඒ මම කියන තැනස්ථා නිපදවීමට බාහිර රූප අනිවාර්යයෙන් මතුවෙන්නට බාහිර රූප නිරූපණය ඒ සත්‍ය සම්පස්සාරයෙන් කියන මම කියන තැනස්ථාට දෙකම වෙනවා මම කියන තැනස්ථා කියන මොකටද මම කියනවා හරි කතා කරනවා කියන්නේ හැදෙන්නේ බාහිර රූපතුන්. බාහිර රූපතුන් හැදෙන්නේ තත්කාරයට මම කියන්නට පුළුවන් බාහිර රූපතුන් මේකත්ය හරියට දකිනවනම් සංස්කාරකමේ සම්පූර්ණ සංස්කාරකමේ මානවයේ සංගමනය කරනවා. ගමනේ කරන්නේ ඒකෙන් තේරෙන සංකල්පය නැත්නම් ප්‍රසාරය. අනේ සංදේශයේ මිත්‍යා සිදුවෙන කම්පාරණයයි ප්‍රසාරණය පහළයි. කිසිම සබ්ජෙක්ට් එකක නැහැ. අපි ඉන්නවා නම් අපි දව සාමාන්‍ය කියලා තියෙනවා. සබ්ජෙක්ට් එකේ තියෙන මොනවාද ඒ වගේ කෙනෙක් අපි හිතනවා පිළිතුරු සම්බන්ධ නෑ බාහිර සම්බන්ධයක් නැතුව තියෙනවා. මොකද කොච්චර සබ්ජෙක්ට් එකක් අපිට තියෙනවා නිසා අපේ සෝත සංස්කාරයත් සෝතාවතිය ප්‍රාණ කරනවා. එතකොට සෝතාවතිය කියන්නේ මම උපදවීමට අදීමට අනිවාර්යයෙන්ම දෙවියන්ට කොටසක් තමයි මේ සම්බන්ධය. ඒක බාහිර සංස්කාරයක් වලින් ඒ සම්බ්දයේ හේතුකට ගමන් පහළ වෙන නාම ධර්මයකට මම කියන මනෝ කියන මාර්ගය කරනවා නම් ඒක අපේ තියෙනවා. මේ මොහොතේ ලාමන් අනුකම්පාව අවිද්‍යාව දුර්වල ප්‍රශ්න ඇතිවන ආනන්ද පත්‍රයේ දැකීමට තමයි මේ වාචනාස්තු මෙහෙම බඳින්න තුවන්නේ. එතකොට සවස්තාවයේදී කියන්නේ සමා සතුටයක් හෝ සමා සතුටයක් වෙන සමා හෝ සමාධියක් නැති ඒක නිසා හටගන්න බලබන්ධතාවය. මේ වගේම තමයි ගමන වාසනය කියන්නේ. අපස්බන්දිත දෙන්නේ ආශ්‍රය තුනකට බලන්න බලන්න අපාට පස්සන්නේ. සම්පූර්ණ සම්බන්ධතාවයක් තියෙනවා. ඒකෙන් දානසෝල වෙනුවෙන් තමයි අපිට නාම ධර්ම සමෝධයක් තියෙනවා නම් ඒ කියන්නේ බාහිර පද සමග

මතුවන මම වෙනස දෙන්න ලබන්නේ නම් බාහිර සත්‍යයක්. ඒගොල්ලෝ කායයෙන් යම් කිසි ස්පර්ශයක් නැවන සමහර කාය ආයතනවල මේ ස්පර්ශය සමාධියන ශරීරයේ තුල තියෙන පතන ආපෝෂණය වායු ආදී කොටස් ස්පර්ශයක් තියෙනදී සමාධියන ශරීරයේ බාහිර වස්තුන් ස්පර්ශ වීම කියන්නේ නැත්නම් බාහිර වස්තුන් පන්නේ පන්නේ සම්බන්ධ ජීවිතන සම්බන්ධව අවුලක් සම්බන්ධව ඕනෙයක් නෙවෙයි. ඒකත් මේ ස්පර්ශය දෙන්න පුළුවන් සමහර කාය කාය ආයතනයක්. සංඥාවකම කිසියම් කාලයක් ලැබෙන්නේ. ඒකට කායයෙන් කියන මොනමගේ සංකල්පයක් පස්සේ අස්සලක් වෙනවා. ඒක පස්සේ වෙන ආකාරයෙන් යන්නේ පස්සේ කියන පහළ වෙනවා. කායයෙන් ප්‍රාණායාමයෙන් මොනමගේ කියන සම්පූර්ණ බලාව. කාය සංපස්සාරයෙන් මොනමගේ කියන සම්පූර්ණ බලාව. ඒක තේරුම් ගන්නකොට පුළුවන් සම්පූර්ණ දෙන්නට ඕන කලින් මේ කණිට අවබෝධ කරගන්න. ඒක තමයි මනෝආත්මය ඒකට මනසට විවිධ අරමුණු තියෙනවා ධම්මානන්ද කියලා වස්තුවක්. ඒ මනසට ධම්මානන්ද නමන මනසකේ මනෝවිද්‍යාවට හේතු සුදුසුකම අවශ්‍යයක් පාලනය මනසකේ මේ සිතේ තම භාෂිතම තමයි මන ඇතුළේ ඒකටම තමයි මනෝ සංපස්සාරකම කියලා ප්‍රකාශය. ඒ මනෝ සංපස්සාරකම කියන්නේ සිතේ අවශ්‍යය. ඒකද සිතේමයි මම කියන්නේ මොන වාක්‍යද? ඒක තමයි සිතේ සිතේ ධර්මයක් පදරන දෙයක් නෙවෙයි. ඒක නිසා සිතේ සිතම අල්ලාගෙන ක්‍රියාත්මක වන ක්‍රියාවක් සංකාමයක් පවණය සිදුවෙනවා කියන අවබෝධය පැහැදිලිව දකින්න පුළුවන් වෙනවා මනෝයාපනයේ ක්‍රියාකාරී ප්‍රතිචාරයේ මේ මේක අවබෝධ වෙනවා. ඒකෝට ඒ අවබෝධය තමයි මනෝයාපනයේ ක්‍රියාකාරී කියලා බලන්නේ ගන්න පුළුවන්. විශේෂයෙන්ම සිදුවේ අපේමක මොලේස්තරණයේ ක්‍රියාදාමය අනුභවයෙන් සිදුවේ. ඒක යම් ආකාරයකින් මේ මොලේයාපනයේ ක්‍රියාකාරී ප්‍රතිචාරයෙන් මේ ස්වභාවයක් සත්‍යයේ පරිදා පරියන්ගේ මිනිස්කන්ගේ ආකාරයට බාහිර වශයෙන් කියන බලපෑමක් කරන කිදුනොත් සිතන්න පුළුවන් සුපර්ට කරනවා ඒ බාහිර අමතන දේ සම්බන්ධ වෙන කාරණා අයිනවා ඒකේ මොලේ ඉස්සරහ කොටසක් තියෙනවා මේ අමතන දේ ඒක ඇමරිකාව පහළට පලන කරනවා. එහෙම වෙනකොට කොච්චර හිතන්නද කියන හිතන්නද තමයි මතක් කරන්නේ කියන මතක් කරන්නේ. Taman ඕනේ කොහොමද කොච්චර මතක් කරන්නේ. අන්තකම සතපාදම් දෙයක් කියනවා ඒක කියන්නේ තමයි කියන්නේ. නමුත් කියන්නේ දැන් මට කියන්නේ මොකද මේ මේක තමයි ධර්මයෙන් කියන්නේ ධර්මයේ මනස බොන සම්පස්තාවන පලනවා. ඒ වගේම කෙනෙක් තමයි කාර්යය. කාර්යය කියන්නේ උපකාරය. ඒ උපකාරය මුලින්ම කියන්නේ දැක්කම මම සම්පස්සා මම සංකප්පාවට කියන්නේ මම මම මම ද්වාරය ඒක විඥාන අන්න මනෝඥාන පදේ විඥාන කියන දෙකෙන් තියෙන තමයි ඔක්කොම සම්බන්ධතාවය කියන මනෝඥාන පාදවන්නේ පරිපූර්ණ මානසික දෙකක් වෙන සාධනයේ පරිපූර්ණ පාදවන්නේ ඒක නිසා මේ කරේ මුලිකව විඥානතාවය නැත්නම් නැත්නම් සිස්ටම් එකේ ගන්නට කල්පනා කරනකොට නැත්නම් තමයි අවශ්‍ය දෙයක් කියන්නේ මෙවන් සිතිවිලි විවිධ සිතිවිලි වෙනස්කම් එක එක විවිධාකාරයෙන් තිබෙනවා. ඒ අමතකවලට බලපාන ඉතිකට පහකින් තියෙනවා නේද? සමහරවිට සමහරවිට සමාන තේමාවල අවබෝධ වෙනවා. සත්‍යමාසෝ විපදමතුන් අනුරූප. මොකදේ බොහොම සංකේතයෙන් හඳුන්වන කපුණානේ සහ සම්බන්ධන වෙනස් දෙකක් තියෙනවා කියන්නේ. ඒක තමයි මේකේ විදිහට කරන්නේ කියලා. ඒ වගේ කෙනෙක් කියනකොට කියනවා ඒක තමයි කියනවා. ඒක අපිට මොනවද කරන්න හදලා තියෙනවා. ඒක තමයි කරන්නේ. සම්බන්ධ වෙනවා. එදිනෙකා පහළ වෙන තේරුම් ගන්න වෙනස් නාම ධර්ම පහළ වෙන පහළ වෙන. ඒ මේ පහළ නිසා පහළ වෙන මේ නාම ධර්ම නාම ධර්මයන්ගේ ඇතිවීමක් නැතිවීමක් කරන දෙයක්. මේක මම වගේ කියන තරම මේකත් පිළිබඳව සම්මත කරනවා. මේක මේ කියන්නේ සූර්ය හලකට හරියට බලනවා. මේ ආනතලක හයකටක සිතේ හරියට කරන්නට පුළුවන් ආකාරයක්. ඒකම මම කියන මාතාවට බලන්නේ කියන්නේ මොකක්ද කියලා බලුවොත් අම්බුල තමයි කියන්නේ ඉස්සෙල්ලා මම කියලා මම කියලා ගන්න ඉස්සරහ කියන්නේ කොහොම මොනවා කියලා කියන්නේ අනේ මම ඔබට සම්පූර්ණයෙන්ම සේන කාර්යයකට පත් වෙනවා මම ආයෙත් කරත් කියනවා මම ඔබට පත් වෙනවා මුලින්ම කියනට සුපපත් කරගන්න තියෙනවා අනුමත සමාන සමාන ප්‍රශ්නාලු සෙක්ෂන් යුනිට් පරිපාලන නිදාන දිනලා තියෙනවා එතකොට දහසකේ මේ විදිහට වෙන දේවල් සාදක කරන ප්‍රවාහන වශයෙන් මුලින්ම සාදක කරනවා විස්තර කරනවා මාස්ටර්ස් එකේ විස්තර කරනවා නම් විස්තර කරන අවශ්‍ය තමයි මේ කියන උදේට කලින් කියන දේවල් කරනවා එනනම් පටිච්චසමුප්පාද සෝපපරිච්ඡේදය පටිච්චසමුප්පාද සම්පාද ධර්ම වශයෙන් වෙනවා නුවණ සංසාරක සම්පාදන. ඒ පරිසම්පාද කියනකොට හේතුඵල කියනවා. ඒක තමයි බංගම් සම්දේ සම්දේ ගැන අපි කතා කරලා උපසම්පදේ වෙනවා සංඛ්‍යාදී කර්ම. එතකොට මේ සියල්ල අපට හේතුඵල ධර්මතාවය අවබෝධ වෙනවා. ඒක නිසා අපිට මේ සම්පූර්ණ කටයුතු වඩා අපේ අවිද්‍යාව පත්‍ය සංස්කාර සංකල්ප පත්‍ය ආනන්දානි වශයෙන් දැක්කේ ඒ පටිච්චසමුප්පාදයේ පරිත්‍යාගාන අවබෝධ කරගන්න තමයි තමයි අවශ්‍යවන්නේ. මොකද අනිත් හේතුඵල අවබෝධය සංකල්පයෙන් දැකලා කියන අවබෝධ කරගන්නවා. සංකල්පයේ තියෙන සංකල්පකාරී වලදී ඒ හේතුඵල සම්බන්ධ පාරමිතා කවදාවත් දැකලා තියෙනවා. उपादान භාව දාසී ආදී දෙකක් පහළම සියලුම ප්‍රතිපලයන් ආදානයෙන් සමාධි අවබෝධය තමයි දකින්නේ. ඒක දකිනකොට තේරෙනවා මෙතන මම කියන මම කියන සුද්ධයා කවුරුත් නෝබලයන් කවුරුත් කාර්යයන් නිමිතක් නිමිත කරපුවා කියන්නේ. සමාධිය සමානලාවක් තිබුණා ඒකම සමානලාවක් තිබුණා. මෙතන මේ සෝතසමයේ කියන්නේ අතිවිශේෂී නැති නැති බුද්ධිමත් කරන සිදුවන්නේ ඒක තමයි මෙතන සිදුවන්නේ කියන අවබෝධය අතිකර ගන්නට පුළුවන් පරිසම්පා සංස්කාරයන් සමයට දක්වනවා. ඒ පරිසංස්කාරයන්ගේ මැදින් දැකීම සංස්කාරයන් දෙකකින් සැලෙන පදාර්ථ අවශ්‍ය බව පස්සෙන් දක්වන්නේ. තමයි තමයි සංස්කාරයන් ගැන දෙනම දේශනා මාලා පවත්වනවා නෝදාරෝ දේශනාවල. ඒ සතුට දේශනාවල කියන්නේ සතුට පිළිවෙලට අහලබනවා. ඉතින් මේ දේශනාවල සේවා ගැන තමයි. ඒක පරිසංස්කාරයන් වලින් දැකලා දැකීම ප්‍රධාන කාණ්ඩයක් නේ. අනිත්‍යපත්ත සංඛාරය කියන දේට අවිද්‍යාව සංස්කාරය. අවිද්‍යාව සංස්කාරය කියනවා කියන්නේ එතන සංස්කාර සංස්කාර ගන්නවා. සංඛාරපත්ත වෙනවා සංස්කාර කියන සංස්කාර ධර්මයක් නේ විඥානය කියන සංස්කාර ධර්මයක් විඥාන සංස්කාර නෝපන් වෙනකොට විඥානය සංස්කාර ධර්මයක් නාම රූප සංස්කාර ධර්මයක් මේක තමයි මේ කාරණේකම සංස්කාර ධර්මයේ ඇතිවෙදී නැතිවෙන කියන එකක් කර මෙතන විවිධ නම් ධර්මයක් ඒ අවිද්‍යාවය නාසංකරණය මේ ලබන නාම රූපයේ සලාසන වගේ විවිධ වශයෙන් නම් ධර්මයක් සංස්කාර වශයෙන් මෙතන තියෙන සංස්කාර ධර්ම. අර අනිත් පැත්තේ ඒවා හඳුනා ගැනීම සඳහා මේක නාම ධර්ම දාන සම්බන්ධව කතා කරනවා. ඒ නිසා ඒ සංස්කාරම ඇතිවෙනව සංස්කාරම නැතිවෙනව කියන අවබෝධය ඇති කරගන්නවා. ඒ කියන්නේ සංස්කාරය පරස්පරයි දෙපළේ සංස්කාරය. ඒ මානසික දෙයකට සමස්තවම ගැටෙන්නට ඕනේ. අවිද්‍යාව නිසා සංස්කාරය තියෙනවා අවිද්‍යාව සංස්කාරය සංස්කාරය කියන්නේ සංස්කාර. දැන් මේ අදීතයේ කියන සංස්කාර පහළ වෙනවා දකින්න ඕන. දැනුමේ දේශනාවට පිළිගන්නවා කියලා දක්වනවා. අනවශ්‍ය දේශනයක මේ සිදුවනවා කියලා දක්වනවා. අන්තයන් දෙස්තහන අවිද්‍යාපත්‍ය සංඛාරා සමානෝචනයෙන් දක්වපු සිදුවනවා. අනවශ්‍ය දෙස්තහන අවිද්‍යාපත්‍ය සංඛාරා සමාන පච්චපන්නෝ යම් සමානෝචනයෙන් සමානෝචනයෙන් සතුටවතෙන අවිද්‍යාවයි සංස්කාරය. යම් දෙස්තහන ධම්මස්කනාන සංකේ කාය ධර්ම වල ධර්ම වල ධර්ම නිරෝධ සමාධිය. ඒක තමයි මේ සාමාන්‍ය දෙකක් තියෙනවා. මේ අනුස්සාව කියන සංස්කාරය සංස්කාර කියන සංස්කාර කටයුතු කියන බැඳීමයි අනාගත ගුණය සංස්කාර සංස්කාර මරණය තමයි ඒක බලවත් ඒක සංස්කාර පරස්පර ඒක අවබෝධය වෙනකොට මේ අවබෝධ වන්නේ සංස්කාර පරස්පර සමාන අවබෝධ කරනවා නෙවෙයි සමාගයේ ප්‍රඥාව කියන ප්‍රඥාව තමයි සංස්කාර ගන්න අවිද්‍යාව සංස්කාර වලව මූල තමයි ප්‍රඥාව සංස්කාර එතකොට සමාගයේ අවබෝධයක් නෙවෙයි මේක සාමාන්‍යයෙන් සමාන තමයි අවබෝධ කරගන්න සම්පූර්ණ කරගන්න. නමුත් සමාන්තර රැකෙන්නේ නැහැ මෙතන සමාන ධර්මවල පහළවන. අවබෝධයේ සංස්කාර ධර්ම. මොනවා සංස්කාරවල දෝෂෝ කරන පද සාමිකකාර ධර්මං වාය ධර්මං විරාග ධර්මං නිරෝධං මේවා ඔක්කොම කය ධර්මං හේතන. වාය ධර්මං දැනෙනවා. විරාග ධර්ම නෑ විදි ධර්ම පාස්පස්සේ. නිරෝධ ධර්ම නිරුද්ධ කරගෙන යනවා. මේ පංචස්කන්ධ පාල ධර්මයන්ගේ උපේ සංගම් ක්‍රියාත්මකන ආකාරයෙන් තමයි දැකලා. සියලුම හේතුඵල සංඥා සංස්කාරයන් මෙලෙසක් නිරන්තරව ප්‍රයෝජනව අවබෝධ වුණාට පස්සේ අතීතයේ අනාගතයේ වර්තමානයේ කියන කාල ප්‍රයෝජන නිරාකාරයෙන්ම කියන්නේ කියන අවබෝධය ලබා ගන්නවා. මේ ඔක්කොම සංස්කාර ධර්ම කියන පවතින නැති වෙන නිරුත්තරින් යන ආයතන වඩන් බංගලාම මනෝරේ ධම්මම් කියන කර්ම සංකප්ප ගත වෙන දේවල් සහ අනුකම්පාව නොවේ කියන එක දකිනවා යන හැම කර්මයකම සෝවිසේයන කාදම්ම වේනියන විරාග ධර්ම මේකටවත් නෑනේ තමයි අවබෝධයටත් ප්‍රඥාවටත් මොකටවත් සැදෙන්න අවශ්‍ය කරනවා විරාග ධර්ම මොකද මම නිරුද්ධ නිරුද්ධ මේ මොකටද යන්නේ කර්මයේ පරිසම් ආදම්ය සම්මස්නේ සම්මස්නේ තමයි මේ මොකද කරන්නේ ඒ මොන මොකද සම්මස්නේ කරලා මතනේ කරලා බලනකොට ඒ බලන එක සංස්කාර කොහොමද පරිවිලයන් විරුද්ධම වෙන ආකාරයේ දකඩක නිරුත් ඒ නිරුත්යෙන් දැන දකිනකටත් නිරුත් ඒකා පත්‍ය සංස්කාරයෙන් අදින්න ගන්නවා මේ දේශනා සංස්කාර කොහොමද කියන අවබෝධයක් ලැබෙනවා අවබෝධය ලැබෙනවා ඒ නිරුද්ධ වෙනවා කියලා දකිනකොට ඒ නාම ධර්මත් ඒ ප්‍රස්තාර ධර්මත් එන්නේ. මෙන්න මේ ආකාරයෙන් මේ මිනිසුන්ව දැකදකාරයට පරිසෝපාදයන් සම්මස්තනය කියන සුවිධිම කෙනෙකුට නායකයට පත් වෙනවා පුළුවන්. අදයි මේක ප්‍රඥාව දුරුකරන පමණයි කළ හැකි වන්නේ. සංකල්ප නැති කෙනෙකුට පරිසෝපාදයන් ධර්ම කරනවා දක්වන උත්සාහයක් මාත්‍රික ඒවල පරිසම්පාය ධර්මයන් තේරුම් ගැනීමක් තමයි. ඒක විදර්ශනාට දෙන්නේ කොහොමද තේරුම් ගන්නට තමයි. ඒ නිසා මේක තාම බඳුරු කල්පනාවක් තියෙන දුරු දක්නා කල්පනාවක් තියෙන කෙනෙකුට තමයි සංස්කෘතියෙන් දකින්න තමයි. ඒකම අපේ බුදුදහම වලට බෝසත්තුමෝගේදී පරිසම්පාය ධර්මයන් විලාසයෙන් සම්මස්තය කියනකෝ මොකද ඒක පස්සෝ වල නබරන්නේ ඒක බුදුහාමුදුරුවෝ ලක්කලා තියෙනවා. තමයි තමයි බුදුරජාණන් සම්මත සම්බුදේ නමස්කාර කරනවා. ඒ ආකාරයෙන් පරිස්සම් ගන්නවා. මේ රෝදේ හරියට දෙකෙන් තුනේ සම්බුද්දෙන් පස්සෝ බව මහා ප්‍රධාන සූත්‍රවල එන්නේ සූත්‍රවල අත්මතිමයි කියලා. මේ පරිස්සම් පාදන්නේ මොකද හරියට දැක්කොත් ඒ ආකාරයෙන්ම මම දකින්න පුළුවන්. මොනවාද අදත්තරවන් දැකපුවා ඒක නෝනකන් එනිසා මොනවාට කරන්න පුළුවන්ද කියලා බලන්න. ඒක බලන්න පුළුවන් දේ පස්සෝ මොනවා සමාන තියෙනවා. මේක දෙන්නේ ප්‍රශ්නාවක් තියෙනවා. මේක වෙනකොට නිකන් යම්කම් දෙන්නා තමයි තියෙන්නේ. යම්කම් කියන ප්‍රෝමතාවක් දක්වා නිර්මාණ දෙක පළියට සමාජයේ ප්‍රඥා විකාශ වෙනවට සතරකම් දෙනවා කියලා රැකෙන්න තිබ්බා. මොකද මේවා සාමාන්‍ය දැනුම ධර්ම කාරණා. ඒකත් මේ දේශේ සම්මාසාරයේ පංචස්කන්ධ ලෝකයේ මොනින් දෙමතේ නිසා දකින්නට පුළුවන්කම තිබෙනවා. ඒක පරිස්සමෙන් කියන්නේ ඒකයි. සමාධිසෝ උපපරිපති ආයතන උපපරිපති පදිත සංපාදකෝ උපපරිපති සමාධිසෝ ආයතන උපපරිපති සංපාදකෝ උපපරිපති කරනවා ඒ පරිසම්පාදනා කියන දේ කරවතේ කියන දක්වනවා විද්‍යාපරාශාදී කියන තමයි ඒකම තමයි මුත්තර වශයෙන් චතුරාර්ය සත්‍ය ධර්මයේ නඟලක් බලන්න පුළුවන් එතනත් ඒ පරිදි ආදාන තමයි කියන්නේ මොකක්ද සංකේතන කාන්තාවක් දුක්ඛ පස්සේ සම්බුද්ධ තියෙන මේ හේතුවක් වෙන සම්බන්ධතාවය ඒක නිසා දැන් ඇතිවීමක් තියෙනවා ඒක නේද සංකේත අපිටේ මාර්ගයක් වෙනවා ඒක දෙතන දුන්න පිළිමේ ඒ පළවෙනි අභාගයෙන් මාර්ගයේ ඒක තමයි ඒක තමයි කොටල දෙකක් තමයි දෙතන දෙක සමතේ එතන හේතුඵල නිරෝධය නිරෝධ බලන්නේ පස්සදාවේ හේතුඵල ඒ විදිහට නෝනින් දැකලා ඒක පළවෙනි වශයෙන් මුදන් දකින්න පුළුවන් පස්සක් සම්පූර්ණ වෙනවා ඒ නැත්නම් නිකන් සම්පූර්ණ අහා කතා කරන්න පුළුවන් කෙනෙකුට සෝනිසප්පේ වශයෙන් දක්වලා තියෙන හේතු ආරම්භන අධිකරණ අතර සම්බන්ධ සාධාරණමය ස්ථිරෝපණයේ ප්‍රදාපත් ආකාරයට ආශිර්වාද සම්බන්ධතාවය වශයෙන් දක්වනවා. ඒකෝට මේ විදිහට උනම් බලන්න පුළුවන් මම තමයි සාමාන්‍ය කෙනෙකුට කොහෙම කරන්නේ නැහැ. ඒ සෝනිසප්පේ සම්බන්ධව ප්‍රශ්නදී දකින්නට පුළුවන් සත්‍යයක් වෙනවා. පොත්වල දෙනවා පදවන්න කරන කියන්නේ කොහොමද? පාපන්කම තියෙනවා. ඒක කතා කරන හැකියාව ඒ දැන් මේ සූත්‍රපත් අවබෝධ කරගන්න ඒ නිසා මේවා සම්මතව පැහැදිලිව තේමන අවබෝධයක් ඇති වෙනකොට ඒකෙන් පවා නිවන් දහස අවබෝධ කරගන්න පුළුවන් බව ඒ පොත්පත්වල දක්වා දෙන බුදුහාමුදුරේ බුදුන පස්යෙන් සතියේ පොළ මේකේ ප්‍රසෝවිත පස්සේ ධම්මයේ නිවන වෙනසෙන් තමයි මොකමව දක්වා දෙන බවතර මහා කාමරේ නැදෙක විශාල ධර්මක සිස්ටමක් ඇති වෙනවා කියන එක වෙනස පහලට අරකට ගන්න පිටතට එහෙනම් තමයි කරනවා පිටක දෙකට බයක් නැතුව ඒක ප්‍රාර්ථනා දෙක යහකට යහකට විකට කරනට පාරට බල බල යන එක පමණයි බුදුමඟ යන්නේ සත්‍යයේ කියන කතාවක් කියලා එන කතාවක මම කියලා තියෙනවා කොට. ඔබතේ දැක්කද කියන කාරණාවක් ගන්න ඕනේ කියන පොතේ දක්වා තියෙනවා. ඒක නිසා මේ පරිණාම පරිසම්පාද ධර්මයේ ප්‍රධානම හරියට නොවන විමසනක නාමයේ සම්මාන වෙනකොට පුළුවන් කම තියෙනවා මේ සෝතිපස්සන්ගේ ක්‍රියාදාමයේ නිශ්චිත පරිදි අවබෝධ කරගෙන ඒ කියනවා කියන ලබන්නේ. ඒක ගැන කතා කරනවා නම් සෝතිපස්සන් වෙනවා කියන්නේ කරනකොට ඒවා කරන මොනවා ලැබුණේ මොනවා කියලා කියන්නේ නැහැ. ඒකෙන් තමයි කියන්නේ කොහොමද කරනවද? අත්දැකීම් දේශනාවල කරනකොට කොහොමද මේකේට මේ අත්‍යන්තයෙන් සෝදාගන්න නැත්නම් පරිස්සමක් තියෙනවා. ඒ විදිහට කටයුතු කරන අපිට මේවා ලබන්න පුළුවන්. ඒකත් පරිපූර්ණ ඉතාම සරල කරුණු දෙකක්. සමාජික උපකාරීත්වය ආයතන සෝපාරකදී පරිසම්පාදක පරිසරයේ වෙනවා. ඒ ආයෝධ පත්‍රයක් පරිණාමකාරී ප්‍රකාශකල විස්තර කරන්නේ. දහසෙන් බැඳීමක් යාමේ සාරාංශයක්. දහසෙන් බැඳීමක් ආපාර්ශිකයක් කියනවා. ඒකෙන් මේ පතේ ආපෝතේ ආයෝ ආපාර්ශිකයන් රූපස්කන්ධේ තාම පහ නාමස්කන්ධ උපකතාවගෙන විඥානතමත කියලා ඒකට දාසහයක් වශයෙන් ලැබෙනවා. නැත්නම් දහසල හතරකට දාසයක් දාතු සද්ද ධාතු ආදී වශයෙන් අධ්‍යාත්මික බලවන්ත රූප ධර්ම ආරම්භ කරගෙන ඒවා දෙන්නේ මොනවා දාස්මනෝ මනසවා දේවයන් ගන්න බලන්න ඒ විදිහට බලන්න පුළුවන් දහසකටම ආවෝද කියන දෙන්නේ පස්සේ කුඳේ කාර්යයක් ලැබුණා කියලා කියනවා මුදස්කම දකින්න පුළුවන්කම තියෙනවා යනෝන් දර්ශන දකින්නේ දහසකට පස්සේ මනෝ දාස්කම ඒ මනෝ දාස්කම පවා අනිත්‍යම මනෝ දාස්කම අනිත්‍යම දාස්කම සංස්කාර මාත්‍ර කියලා ආවෝදනේ ඉවරනේ ඉවත් කරගන්න පුළුවන් ඒකත් ආසන වශයෙන් බලනකොට හඳුනනවා කියන්නේ මනස නිරේන්දය හයයි නිරේහාට දුකෙන් දාලා මොනවාද පස්සේ ඒකෙන් බලන සිතිවි බන්නේ අතෝරන පස්සේ මේකේ කියන ආකාරයෙන් බලන්න පරිවර්තනය මේ ආයතන වල ක්‍රියාකාරී නිරය මෙතන මෙහෙ පස්සේ කියන ආඥාවක් කියන්නේ නැත්නම් මම කියලා ගමනේ තමයි කිව්වා නැති බව සමාජයේ දස්කාන් ප්‍රසන්න ආයතන වල පැත්තට අයින් කරලා තිබෙන එක පස්සේ ඒකම සම්මාන ලබන සම්බවයි කියන කරුණට තේරෙනවා. කලින් පාඩුවක් දෙන්න කෙනෙක් ඒක පාඩුවක් දෙන්න කෙනෙක් අපලින් කියන තේරෙන සංකල්පයේ තේරෙනවා. පරිසම්පාදන් වන අවිද්‍යාවස සංඛාරාදී අනුකරණ පිළිබඳ පැහැදිලි අවබෝධය. සමානව සිදුකරගත යුතු පිළිබඳ ඒ අනුගමනයේ නිරෝධය දක්වන වෙන පිළිපත් කරගත හැකි ආකාරය ඊළඟට කියනවා. ඒකම දක්වන තුන මේ කාම සංස්කාර ධර්ම මේ සංස්කාර ප්‍රධාන සංස්කාරයන් ආදම් මම බාදම් මම විරාම ධර්ම නිරෝධ ධර්ම. ඒවා දකින ගමන පවන කාය ධර්ම බාදම් මම විරාම ධර්ම නිරෝධ ධර්ම ආදී වශයෙන් ඒවා දක්වන තුන මුලින්ම කොට විකසනය කරනවා ලබන තුනම බුදුරජාණන් වහන්සේ සත්‍යතාව සූත්‍රයේ මේ සමෝතනයේ කියන කරුණ අවබෝධ කරගෙන බහනා කරන කරන කෙනෙකුට වශයෙන් බුදුහාමුදුරුවෝ මුලින්ම කරනකොට පරිදි මේ කරුණ වෙන භාවනාව කරනවා සංස්කාර ධර්ම සම්පූර්ණයෙන්ම කරන්නට පුළුවන් වෙනවා උත්සාහ පුද්ගලයේ ප්‍රතිචිත වාසිය වෙනවා උත්සාහ භාවයට පසු කියන කෙනෙක් සම්මත වාස්තුවේ කියන එක ඒක මොකක්ද අධර්මයේ සත්‍යස්ථාන කෝපයේ බලකරන දේශනා මාලාව එතන මොනවද සංඥා කුසලයන් කරනවා කියන්නේ නැත්නම් තමන්ගේ දැනුමක් පස්සේ ඒක තමයි අවබෝධයක් බවට පත් කරගන්න ඕනේ අවබෝධය විතරක් කරනවා නම් භාවනා කරන්න ඕන භාවනා අත්දැකීම තමයි ඒක තමයි මේ දේශනා මාලාවේ තේරුමක් ගන්නවන්නේ දැක්කේ. ඊළඟට මේ විදිහට මේ ධර්ම ශ්‍රවණය කරන කොටසක් තිබුණේ ඒකේ කාන්තරයෙන් මේ සම්පූර්ණ වාස්නාව සත්‍යතාවයේ වර්ධනය කරන දැනුම මාලාවක් විශ්මතනවා. දේවාන දුන්නෝ පාකස්තානයේ පාටේ ගෙනවා පාකස්තානයේ මනසාර දේවානාගාමයේ පිටා පුණ්‍යයන් සම්මන මොලේසාදයෙන් පටන් සාසනල් ආපාතකාරයෙන් මනසාර දේවානාගාමයේ පිටා පුණ්‍යයන් සම්මන මොලේසාදයෙන් පටන් දේශනා පාකස්තානයේ මනසාර දේවානාගාමයේ පිටා පුණ්‍යයන් සම්මන මොලේසාදයෙන් පටන් සාසනල් සාසනය කන්නා පුණ්‍ය කම්මේ මාමේ බාල සමාගමෝ සදා සමාගමෝ පොළොව නිවාන සත්‍ය ඉදම් පුණ්‍යමා සත්‍ය වෙනකොට සම්බන්ධතා පවත්වන මේ තමයි දැනගන්න තියෙන කතාවක් තමයි මම මේ සංකේත වාස්මාවක්